නැයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ භාවනා වැඩමුළුවේ ධර්ම දේශනාව සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලොම දෙනාය සඳහා tempත් වෙමු ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයෙන් පාත්තුමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සතික්වාහං භික්කවේ සබ්බත්තිකං වදාමි තීති ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්මදේශනාවේ මාතෘකාව වශයෙන් ඉදිරියෙන් තියාගත්තේ මේ ਸਰවචන් වහන්සේ විසින් දේශනා කරන්නට ඉච්ඡ පාඩයක් මේක සංවිතනිකායේ බොජ්ජංග සංයුත්තේ සඳහන් වෙන සතිය සම්බන්ධ පාඩයක් උද්ෘතයක් මේකේ සාමාන්‍ය පාලි අර්ථය සිංහල අර්ථයට ගත්තොත් සතිකෝ අහං භික්කවේ සබ්බත්තිකං වදාන මහණෙනි මම සතිය වනාහි හැමතන්හිම අපේක්ෂා කළ යුතු ධර්මයක් ලෙස දේශනා කරමි කියලා සර්වචන්ස අපට මතක් කරන අවස්ථාවක්. ඒ නිසා අපි මේ වගේ වැඩපිළිවෙලට අයලා සම්බන්ධ වෙන්නේ නැත්නම් අපිට සතිය කියන වචනේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ නැහැ. අපි බොහෝ කාලයක් ගත කරන්න ඉඳී තිනවා සතිය කියන කඳුරක් නැතුව. නමුත් ජීවිතේ හැම දෙයකටම සම්බන්ධ දෙයක් වශයෙන් ਸਰවචනන්සේ සඳහන් කරනවා. ඒකට අපේ මතිමතාන්තර සහ ਸਰවචනන්සේගේ මතිමතාන්තර වල වෙනස අපිට දැනගන්න පුළුවන්. අපි කවදද අපි එක එක්කෙනෙකුගේ ජීවිතේට සතිය ඊටාත්ම වැදගත් එකක් විදියට දකින්න. ජීවිතේ තියෙන වැදගත්ම වැඩි යුතුයම හැමතැනදී අපේක්ෂා කළ යුතු ධර්මයේ සතිය කියලා අපි කවද්ද තේරුම් ගන්නේ අද අපි කොච්චර අමාරුවක් දකින්නවද කොයි ඉරියව්වේද කොයි තැනේද කොයි වෙලාවේද කොහොමද සතිය පවත්න්නේ කියන එක අපිට හඳුනා දෙන්න වෙලා. කවදා හෝ සතිය මුළු ජීවිතේම බාටපත් වෙනවා. ඉතින් ඒ නිසා අපි එක පැත්තකින් සතුටු වෙනවා. ටිකකට හරි ජීවිතයේ ආංශික වශයෙන් හරි සතිය කියන කඳුලා දීලා තියෙනවා. නමුත් අපි තනවාඩ ගන්න ඕනේ අපේ ජීවන රටාව සම්මා ආජීවය දවසේ උදේ ඉඳලා හැන්ද වෙනකම්. සතිය හැම දවසෙම, මාතේ හැම දවසෙම, අවුරුද්ද හැම දවසෙම ජීවිතේ හැම පුරාවටම මේ සතිය හුස්ම ටික වගේ නහයට තියාගන්න. ඒ වෙනකොට ඒ දෙයට යනවනම් එතකොට මේ සර්වචනසික ආදාන ලද මේ ධර්මයේ අපේ ක්‍රියාත්මක කලා වෙනවා. ඉතින් මෙවැනි ඒ සත්‍ය පිළිබඳ මෙවැනි පුළුල් මාත්‍රකාවකට සර්වචන් වහන්සේ දොරාරින්නේ කොහොමද මේ බොජ්ජංග සංයුත්තේ බොජ්ජංග ධර්ම සමබර කිරීම පිළිබඳව ප්‍රශ්නයක් මතුවේ. අද අපේ ධර්ම සාකච්ඡායේදී ප්‍රශ්නයක් මතුණා. අපි භාවනා කරනකොට අපේ කය ඉරියව්ව වැක්කෙන ස්වරූපයටපත් වෙනවා. බෙල්ල සමහරට කඩාන වැටෙන්න වගේ යනවා. මේ වෙන්නේ ඒ ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ විසම්බර භාවය නිසා. ඉන්ද්‍රිය ධර්ම තව ඉක්මවාන ගිහිල්ලා බොජ්ජංග ධර්ම බවටපත් වෙනකොට ඒ බොජ්ජංග වලත් එතන එතන උපයනේ උපදවා ගන්නාලාද මේ බොජ්ජංග ධර්ම සමුනේ නැත්තම් ඒව එකිනෙකට ඇතුළත ප්‍රශ්න ඇති වෙනවා. ඒ මතුවෙන හැම වෙලාවකම භාවනාව පාරෙන් පිටපයි. පිටපයින්කට ආපහු පාට ගෙනම දා ගන්නවා. ඒ පෙර එනක් දානකොට අර තමන් වඩා ගන්නාලද ඒ බොජ්ජංග ධර්මම සමතුලනය කිරීම තුලනය කිරීම සමබර කිරීම හරීම සියුම් දෙයක්. ඒක උපමාවක් විදිහට පෙන්නනවා ඒ අනුග්‍රහිත සූත්‍රයේ අපි මේ සතිය වඩාන යනකොට සුත්තමයෙන් සුත්තමයේ අනුග්‍රහිත වශයෙන් අපිට ඕන සතිය කියන එක ඇහෙනවා. අහුණට ඒක කනකට ගන්නේ නෑනේ අපි. කවදා හෝ මේක කනකට ඇවිල්ලා එහෙම නැත්නම් හිත වැදිලා සතිය අවබෝධ කරගත්තට පස්සේ අපි සුතානුග්‍රහයෙන් පස්සේ මේකට සීල වශයෙන් අනුග්‍රහ කරනවා. ඒ කියන්නේ සතිය වඩන්න නම් මේක චෛසික ධර්මයක්. කය වචන දෙකේ තැයෙන හික්මීමක් තියෙනවා. අපි ඒකයි මේ වගේ මන්ත්‍යයක් තන හදාන සිල්ලම් දවාගෙන ඒක විදියකට වාඩි කරගෙන ඒක විදිහේ කාලසටහනකට ඒක ආහාර වේලක් දීගෙන ඇහෙන ගොනුවක් මෙතර ගන්න ඕනේ මේ සති කියන චෛසික ධර්මේ වඩා. ඒ නිසා ඇහුවට පස්සේ අපි සීල අනුග්‍රහිතයක් නැත්නම් එකඟ වෙනවා අපි ඔක්කොම එක පවුලේ අය වගේ අට සීල් වලට එකඟ වෙනවා. ඒ නැත්නම් සාමනීරයත් තරම් දස සීල් වලට එකතු වෙනවා. ඒක තමයි පදනම. ඒ සීල අනුග්‍රහිත තිබුණාට පස්සේ මර ඇහිච්ඡ දේ ක්‍රියාවත් කරනකොට සාකච්ඡා කරලා බලන්න ඕනේ අපි මේ කියන දේෙන් අල්ලා ගත්තේ තේරුම් ගත්තේ ඇත්තටම නියමාර්ථයේද එහෙම නැත්නම් අපි තාම අඩුපාඩු සහිත පිරිසුදු කරගත යුතුද කියන කමඨාන් සුද්ධ කරනවා. සුද්ධ කරමින් ටිකට ටිකට සමත භාවනා කරනවා විපස්සනා භාවනා කරනවා. මේ සමත භාවනාවේදී එහෙම නැත්නම් සමාධි භාවනාවේදී අර ශ්‍රද්ධාව වැඩෙනවා. අපි ඒකට වීර්ය කරනවා ඒතර සතියක් වැඩෙනවා සමාධියක් වැඩෙනවා ප්‍රඥාවක් වැඩෙනවා. එතකොට මේ සමත වඩනකොට අපි කියන්නේ නිවර්ණයි කරනවා කියලා නිවන තමයි. පරිඋත්ථාන වශයෙන් තියෙන කෙලෙස් අයින් කරනවා කියන එක. ඒක ගොවිතනක් කරන කෙනෙකුට නැත්නම් අපි කොහොම එළවලු කොරටුවක් කරන කෙනෙකු වෙනම් භෝග පැලේ වැවෙන්න ඇරලා තනකොළ පැලේ අයින් කරන එක තමයි තමත භාවනාදී කරන්නේ. භෝගයට දාලා නිසි කාලයට වැස්සට භෝග කණු කැපිලා පැලහැටි මතුවලා එනකොට ඒත් එක්කම පොළවේ තිබිච්ච නානා තනකොළ වර්ග අනවශ්‍ය ගස් වෙනවා. පැනනකොට ගොවියා අර භෝගයට ඉතුරු කරලා භෝග පැලේ ඉතුරු කරලා අනෙක් පැල අයින් කරනවා. ඒකට අතුරුත් යනවා කියනවා තනකොළ නිල්නවා කියලා කියනවා. නෙලීම කියලා වැඩක්. ගොඩගොවිතැනේ මඩගොවිතැනේ දෙකේම තියෙනවා. මේ කතාවට සම්බන්ධ කරපින්න ගොඩගොවිතනක්. ඒකෙදී ධනකොළ අයින් කෙරුවට පස්සේ අර භෝගපැලේ අතු ඉති විහිදලා වැඩේ. ඉතින් භෝගපැලේ පොළොව වහ ගන්නකම් සාමාන්‍ය ගොවිතැන් ක්‍රියාවලදී දෙතරයකුත් තුන්සරයකුත් අතර ප්‍රමාණයක් තනකොළ නෙලීම කරන්න ඕන. ඒ වෙලාවේදී ඒ පළවෙනි සැරේ දෙවෙනි සැරේ ගොවියම යන්න ඕන. ගෙවිලීම යන්න ඕන. මොකද එයා විතරයි අඳුරන්නේ භෝග පැලේ තනකොළ පැලේ. ඊට පස්සේ භෝගේ වැවිලා එනකොට පොළොව වසාගෙන තමන්ගේ දරුවන්ට උනත් කියන්න පුළුවන් ගිහිලා තව තනකොළ ටික ටික තියෙනවා. බලලා ওই පුංචි අත් වලින් තනකොළ අයින් කරන්න කියලා. ඒකට අපි කියනවා සමතනුගතය කියලා. ඊට පස්සේ දැන් භෝගේ වැවිගෙන එනකොට ඒ භෝග භෝගයේම අපි ගත්තොත් මිදි වවනවා නම් ඇපල් වවනවා නම් කෝපි වවනවා නම් භෝගයේම පොහොර වැඩි වෙච්චට පස්සේ කොළ වෙනවයි කියන එකක් තියෙනවා. අතු ගොඩාක් රොස්සට වැවෙනවා. වැවුනහම දියාතු වැඩෙනවා. ඒ දුර්වල අතු වල ලෙඩ රෝග බෝ වෙනවා. ඒතකොට ගොවියට සිද්ධ වෙනවා දුර්වල අතු අයින් කරන්න. හොඳට රාමුවක් විතර විදිහට ගහමැදට අවුවැටෙන විදිහට මේකට කප්පාදුව කියලා කියනවා. මේ කප්පාදු කරන ගහ වැව්වෙමත් ගොවියම තමයි. ගොවියම ඊට පස්සේ අනවශ්‍ය අතු අයින් කළා දානවා. ආනි වගේ තමන්ගේ භාවනාවේදී තමා විසින්ම වඩා ගන්නාලද සමහර ඉන්ද්‍රිය ධර්මයන් අතිරේකව යනවා ඒව අඩු කරන්න අඩු වෙනවා වැඩි කරන්න අන්නේ ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතා නැත්නම් ඉන්ද්‍රිය සමද කිරීම කියන එක අපි මේ සාමාන්‍ය ලෝකේ දන්න එකක් නෙවෙයි ඒක තනිකර ආර්ය විෂයක් නිසා ආර්යයන් වහන්සේලා අසු කරන්න ඕනේ සත්පුරුෂෝ දකින්න ඕනේ සත්පුරුෂ ධර්මය අහන්න ඕනේ සත්පුරුෂ ධර්මය හැසිරෙන්න ඕනේ ආර්යයන් වහන්සේලා දකින්න ඕනේ ආර්ය ධර්මය හැසිරෙන්න ඕනේ ආර්ය ධර්මයේ ක්‍රියාවත් වෙනවා. එතකොට තමයි තේරෙනවා මේ තමන්ම වැව්වට මේක වැඩි, මේක අයින් කරන්න, මේක අඩුයි, මේක වවන්න ඕන. අන්නේ සම්පාදනය කරනකොට සමතුලිත කරලා ඒක බොහොම තාක්ෂණික වැඩක්. ඒ කටයුත්තේදී කියනවා හිත කුසීත වෙලා හිත බෑ කියලා, කම්මැලි වෙලා, බුබ්බට වෙලා සීතලයි කියලා බඩගිනියි කියලා ලෙඩක් වෙන්න තියෙනවා කියලා ගමනක් යන්න තියෙනවා කියලා ආදි වශයෙන් අපි භාවනාදී කර්මාන්ත නොකරන පසුදාන අසර දාන ප්‍රමාදයට වැටෙන අවස්ථා එනවනම් ඒ විරිය ධම්ම විචය ප්‍රීති ආදී සම්පෝඥංග වඩන්න කියලා කියනවා. වීර්යවන්ත වෙනවා. උද්දට ධෛර්යමත් වෙන බණක් අහන්න කියලා කියනවා. ඒ වගේම ප්‍රමෝදයක් ඇති වෙන විදිහට භාවනා වඩන්න නැත්නම් කලින් ඇතිවෙච්ච ප්‍රමෝදයක් හිතට අරගෙන ඒ කුසීත හිත නැගිටලා ගන්න කියනවා. යම් වෙලාවක හිත ඕනෑමට වැඩිය උනන්දු වෙලා දැම්ම නිවන් දකින්න ඕනේ මේ පරියන්කේදීම ධ්‍යාන ලබන්න ඕනේ දැන් සෝවාන් වෙන්න ඕනේ ආදි වතෙන් හිත ඇවිස්සෙන්න ගන්නවා. ඒ ගොඩක් වෙලාට ඇවිස්සෙන ගතියන්නේ ජීවිතේ මධ්‍යම වයසට එන්නේ ඉස්සල්ලායට ජීවිතේ තරුණ වයසවල ඉන්න අයට ප්‍රතිඵල අපේක්ෂා වැඩි වීම නිසා සමහරලාට හිත වික්ෂිප්ත වෙනවා අධික කලබල තත්ත්වයටපත් වෙනවා. ඒතකොට ඒ ඊළඟ පස්සද්ධි සමාධි උපේක්ඛා කියන පොජ්ජංග වඩනවා. මේ විදිහට ඒ හිතේ தত্ত্বයේ තේරුම් අරගෙන මේ වෙලාවේ මම මේ කොයි කොයි චෛතසිකද වඩන්න ඕනේ සතියත් එක්ක කියලා බලනකොට මෙන්න මෙතනදී ਸਰවචන්සේ සඳහන් කර තියෙනවා වීර්ය වැඩි වුණත් අඩු වුණත් ප්‍රතිඵල අපේක්ෂාව වැඩි වුණත් අඩු වුණත් සතිය හැමතන් හිම අපේක්ෂා කරනවා. සතිය තියෙනවා ඒ අඩු වැඩි සම මට්ටම් කරලා දෙන එක. පළගොඩලි සමතලා කරලා දෙන එක. ඒ නිසා සතිය බොජ්ජංග 7යි තියෙන්නේ සතියෙන් පටන් අරගන්නේ ඒ බොජ්ජංග තුනක් විරිය ධම්මවිචය ප්‍රීති ආදී චෛත්‍යක වඩන්න උනන්දු ඇති කරගන්න. උනට වැඩි උනන්දුට වෙලා ප්‍රතිඵල අපේක්ෂා කරන ගතිය එනවනම් පස්සද්දී සමාධි උපේක්ෂා වඩන්න. හැබැයි හැමතැනදීම සතිය මූලිකත්වයේ ගන්න ඕනේ. මෙතෙන්දී තමයි සර්වචනසී සංවිතනිකායේ බොජ්ජංග සංවිතයේ මේ සතික් වහම්බික් වේ සබ්බත්තිකං වදාම කියලා කියන්නේ ඒක භාවනා හුඟක් ඉහළ මට්ටම යෝගාවචරයේ නමුත් ඒකේ තියෙනවා ආචාර ධර්ම පැත්තකුත් තියෙනවා අපි ගත්තොත් ලංකාව වගේ සම්ප්‍රදාන කුල රටක අපි භාවනාවට පෙළඹෙන්නේ අපේ ජීවිතේ සඳහා තමයි අපි හිතනවා මුල් වයසේ ඒ සතිය අවශ්‍ය කරන්නේ ඒ වෙලාවේ අපිට විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඩිග්‍රී එකක් ගන්න එහෙම නැත්නම් ඩිප්ලෝමා එකක් ගන්න එහෙම නැත්නම් PhD එකක් ගන්න තමයි අපිට ඕන වෙලා තියෙන්නේ. එතන ලොකු රස්සාවක් ගන්න එහෙම නැත්නම් එක එක දේවල් ලබා ගන්නවා. ඒ ලබා ගන්න දේවලට සතිය සම්බන්ධයක් කිසිම අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මේ වෙනකන් කිසිම උත්සාහයක් කරන් තිබුණේ නැහැ. කිසිම විශ්වවිද්‍යාලයක තිබුණේ නැහැ. කිසිම පාඩම් ශාස්ත්‍රික තිබුණේ නැහැ. අඩුම ගාණ කියනවා පිරිවෙනකවත් නැහැ. අඩුම ගාණ කියනවා දහම් පාසලකවත් නැහැ. දහම් පාසල හරි මේ කියලා දෙන්න ගත්තොත් සතිය කියලා භාවනා යුවට එන්නපයි කියන විදිහේ විරෝධතාවයක් තියෙනවා මේ සකල සිරින් පිළිසිරි ලංකාවේ. මේක ධර්මද්වීපේ. ඒ ධර්මතම අපි ලංකාවේ ඉතිහාසය බලනකොට අවුරුදු 1000කට වැඩිය එක දිගටම ඔය අනුරාධපුර පොළොන්නරු යුගයේ වෙනකොට සතිය පුදුමාකාර රාජ්‍ය තන්ත්‍රය තිබිලා තියෙනවා. පුදුමාකාර විදිහට පිළිවෙල තිබිලා තියෙනවා. පුදුමාකාර විදිහට සංඝයා වහන්සේ නමක් දැකලා මුන්නහන්සේ සෝවාන් වෙලා නැහැ කියලා කියන්න බැරි කෙනෙක් කියන්න ඇඟිලි දික්කලා කියන්න බැරි කෙනෙක් නැති. පින්ඩපාතේ වඩිනකම් වැඩ ඉන්න පාත්‍ර ශාලාව පෙන්නලා මේ පින්ඩපාත පාත්‍ර ශාලාවේ රහත් වෙච්ච නැති පින්ඩපාත පාත්‍ර ශාලාවක් තිබිලා නැහැ කියලා කියනවා. එහෙවතුමුණු ලංකාවේ මේ নানা ප්‍රකාර විදේශ ආක්‍රමණ নানা ප්‍රකාර බැමිණිටියා සායාදී ව්‍යසන නිසා අද බුද්ධහම කියලා එකක් තියෙනවා කොම්බේ විතරයි. අවශ්‍යම දේ නැහැ. ඒ නිසා ඒක නැවතත් ඒකට යථා තත්ත්වයටපත් කරනවා කියන එක මේ හැම තැනදීම තිබිය යුතු මේ සතිය අඳුනා දීමේදී මේකේ ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් කවදාකවත් බුද්ධ ආගමට ආපු නැති රටක ළමයි මිනිස්සුන්ට සත්‍ය හඳුනා දීම මේ වගේ බුදුහාමුදුරුව අත්‍යන්තයෙන් දේශනා කරපු සතිය තබා ඉතුරු ටික බුද්ධහම කියලා රට කියන රටකට සත්‍ය හඳුනා දීමත් කියලා ගන්නකොට අමුතු தত্ত্ব දෙකක් තියෙනවා. ධනගත යුතුයම සතික්වාම්බික විධබ්බත්තිකං වදාම් කියලා සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා. නමුත් සතිය කියන්නේ මොකද්ද කියලා කියලා දෙන්න වෙලා. බුද්ධහගම් කාර්යය. ඊපස්සේ වෙන පැත්තක් ඉන්න බුද්ධාම කියන එක අහලම නැහැ. ඒ කට්ටියට සත්‍ය හඳුල්ලා දෙනවා. ඒ අනුව බලනකොට අද බටහිර ලෝකේ ඇමරිකාව වගේ රටවල් වල නැත්නම් එංගලන්ත වගේ රටවල් වල පුදුමාකාර විදිහට මේක මේ ਸਰවඥ වචනේ ඇහිලා නෙවෙයි. يعني අපිට වගේ මේ බණ කියන වටාත්තක් කියන බණ කියලා නෙවෙයි. ඒත් මේක කොහෙන් හරි හම්බ වෙලා පුදුම එලවිල්ලක් එලවනවාද? මොකද්ද මේ සතිය කියලා කියන දාගන්න. කොහොමද මේක ළමයින්ට අඳුල්ලා දෙන්නේ? කොහොමද මේක වෛද්‍ය විද්‍යාවට අඳුල්ලා දෙන්නේ? කොහොමද මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අඳුල්ලා දෙන්නේ? කොහොමද මේක අපරාධ මර්ධන අංශයට අඳුල්ලා දෙන්නේ කියන්නේ පුදුම ව්‍යාපාරයක් කියලා. නමුත් ලංකාවේ ඒ වගේ දෙයකට ගිහිලා කිව්වොත් මේකයි කියලා නෑ අපි අහලවත් නෑ නේ මේක. ඒ නිසා ඕක වෙන්න බෑ. මොකද අපි බුද්ධහම දන්නවා කියලා හිතන්නේ. දැනගත්තට කොම්බේ විතරයි කියන්නේ හර පද්ධතිය නැති. දැනගත්තත් ලංකාවට එනවා ඇත්තටම ඔය එංගලන්තෙන් ඇමරිකාවෙන් ඕස්ට්‍රේලියාව වගේ රටවල තාක්ෂණය හරහා හැහෙන්න එනවා ඔය සතිය පිළිබඳ මේ මෑත කාලේ එන හැම එකේම තියෙනවා මේ ලෙඩ රෝග සියෝ කිරීම සඳහා සතිය මානසික ආතතිය නැති කර ගැනීම සඳහා සතිය ඒ එක එක අමාරු දුරවන් කර ගැනීම සතිය අපි දැන් ඒ බටහිරින් එන එක නිසා ටික ටික ටික ටික එඩි දක්වලා තියෙනවා නමුත් සර්වජන් වහන්සේගේ මේ සතිය ලෙඩ රෝග සුව කරන සතියමත් වගේම මේක හේදකම ලෙඩ වෙන්න ඉස්සෙල්ලා කරන්න ඕන ඒක බටේට තාම හම්බෙලා නැහැ. දැන් මේ සතිය හඳුලා දෙන එක නෙවෙයි ලෙඩ වෙන්න ඉස්සෙල්ලා වයසට යන්න ඉස්සෙල්ලා මරණයටපත් වෙන්න ඉස්සෙල්ලා දුක එන්න ඉස්සෙල්ලා අසහන එන්න ඉස්සෙල්ලා ආතතිය එන්න ඉස්සෙල්ලා සජිමත් වුණොත් හොඳයි කියන එක මේ ලංකාව වගේ රටකට අඳුරලා දීමක් ගැන කතා කරනකොට ඒක සම්පූර්ණ අලුත් අදහසක් අලුත් නාලිකාවක් පාටපත් කරලා තියෙනවා. මම හිටපු බුරුමේ ඉන්න වෙලාවේදී මේ පණ්ඩිස්වාංශයත් එක්ක මේ පණ්ඩිස්වාංශය මතක් කරනවා අපි දන්නෝ අපිට ඝන ද්‍රව වායු කියලා ආහාර තුනක් ඕන ජීවිතේ පාත්තයි. අපිගේ ඝන ආහාර දවසකට අපි ඔලු ගෙඩිය තරම් බත් ගුලියක් ගිලිනවා. ඒක හම්බ කරන්න තමයි අපි මේ බඩ රස්සාව කියලා කියන්නේ. අපේ මේ වියත දිග ඇරියා තරම් දිග ආමාශයක් තියෙන ඕක පුරවන්න පුළුවන් ඔලු ගෙඩිය තරම් ආහාර ටිකේ. ඕකට තමයි අපි මේ අතිකාල සේවාවල් කරන්නේ රට රාජ්‍ය අතහැරලා යන්නේ ගන්ධනව අතහැරලා යන්නේ මේ බඩ බඩ රස්සාව කරන්නේ. ඉතින් ඒක සෙල්ලමක් නෙවෙයි. එක මිනිහගේ බඩ රස්සාව හම්බ කරනවා විතර නෙවෙයි පවුලයාගේ රකින්න ඕනේ. එසේ දුර්භික්ෂක් ආවොත් අපිට අටුවේ වී තියෙන්න ඕන. ඉතින් ඒ නිසා අපි විඳින විඳවිලක් බල දවසේ පැය කීයක් රසාව කරන අනිවාර්ය පැය 8ක් ඕන. දැන් සාමාන්‍ය පැයට කරලා කරන්න බෑ. බඩ රසාව කරන්න ඒක තමයි අතිකාල සේවලුත් දාන දේවා බඩ රසායන මේ ඝන ඝන ආහාර සඳහා. ඊට පස්සේ දැන් ලංකාවේ කිරි බෝතලයකයි ඇල්වතර බෝතලියක ගත්තොත් ඇල්වතර බෝතලේ ටිකක් ගණන් කිරි වලට වැඩියි. මහනුවර නුරේ ඉන්න ගොවීන් අසාධාරණ නැද්ද කියලා අහනවා. අපි මේ හරක් හදලා කිරි විකුණන්න හදනකොට කිරි වලට ගෙවන ගාණයි කඩේ පොට්ට තියෙන වතුර බෝතලයක ගාණයි බැලුවොත් වතුර බෝතලේ ගණන්. ඒ නිසා අපිට වෙන්න වෙලා තියෙනවා මේ වගේ ගන්දලව වෙන්න අපටත් දැන් වතුර කියන එක බොන්න ගියාම පොතල් කරලා ගත්තොත් ඉස්සර මේ නිකන් අපිට හම්බුනේ. නිදේ නගේ ඇලේ හම්බෙච්ච වතුර. දැන් ඒකේ වටිනාකමක් ඇවිල්ලා. ඒක මාලදීන වගේ රටක් ගත්තොත් පිට රටෙන් ගේන්න ඕනේ. මොකද වතුරේ තියෙන හරියක් මොදි ඔක්කොම තෙල් ලුණු වතුර. ප්‍රදූපත්. ඒ නිසා වතුර දැසින් යොත් ගන්න අපිට රටේ යොත් ගන්නවා. ඒ රටකට ලංකාව වගේ රටකින් වතුර නමක් හැටියොත් ඒ රටේ තෙල් නමක් වුණත් දෙන්න පුළුවන් අපිට. වතුර වටිනාකමක් තියෙනවා. අපිට හැබැයි තාම අර ඝන ද්‍රව්‍ය විතර වගේ වටිනාකමක් නැහැ. නමුත් ඊට පල්ලෙහාන තියෙන වාතයේ දැන් අපි තාම හිතලවත් නැහැ නෙමේ හුලං කියන එක වටින දෙයක් කියලා. ඒ මොකද අපිට නිකන් අපේහින්දා. නමුත් අටුවාචාරින් වහන්සේ පෙන්නනවා ඝන ආහාර නැතුව අපිට අවුරුදු 6 මාස 6ක් 7ක් ඉන්න පුළුවන්. දවස් 167ක් ඉඳලා තියෙනවා ඇමරිකාව මේ බුරුමේ එංගලන්තේ රජයට විරුද්ධව මං හිතන්නේ එංගලන්තෙ වෙන්න ඇති විහා මේ උපවාසයක් කරලා. ආසික 164කට පස්සේ ඒ සංසය අපවත් වුණා කැම නැතුව. වතුර නැතුව ඉන්න පුළුවන් දවස් 7ක්. හුස්ම නැතුව ඉන්න පුළුවන් විනාඩි 7යි. අපි හුස්ම ගැන සලකනවාද? වතුර තරම්වත් ඝණයක් තරම්වත් ගන්නවද? ඒ මොකද ඒක නිකන් හම්බෙන නිසා අත්‍යන්ත දේ. එක විනාඩි 6ක් 9 මිනිකගෙන ඉන්න ඉවරයි. ඒ වාතය ගැන අපි නොසලකනවා මේ වාතය නිතරම ගන්න එපා. ඒ වාතයේ තියෙන ස්වරූපය තමයි හුස්මේ තියෙන ස්වරූපය අපි නිතරම ගන්න ඕනේ. වතුර යට ගින්නොත් උඩ එනවා ඉක්මනට. පිටි කොටන කොට හුස්ම ගන්න. බත් කන කොට හුස්ම ගන්න. දරුවන්ට කිර දෙන කොට හුස්ම ගන්න. බත් කන කොට හැම වෙලාවෙම හුස්ම ගන්න. මොකද නිතරම කරන්න ඕනේ. ඒ වගේම හුස්ම මං වෙනුවෙන් වෙන කෙනෙකුට ගන්න බෑ. මට කොහොම විලකාරී හුස්ම ගන්න බැරි වෙඩක් ආවොත් එහෙනම් මගේ කිට්ටුවන්ත ණයට හුස්ම දීලා එයාට එයාගේ හුස්ම හරයට දෙන්න ඒක කරන්න බෑ. මෙන්න මේ වගේ සතිය අපේ ජීවිතයේ අත්‍යවශ්‍ය දේ වුණාට අපි සද්ධා විරිය සතිය සමාධිය ප්‍රඥාව කිව්වහම සද්ධාට කොච්චර සලකනවද වීර කොච්චර සලකනවද සමාධියට කොච්චර සලකනවද ප්‍රඥාට කොච්චර සලකනවද සතියට සලකන්නේම නැහැ මේ හැම තැනදීම අපේක්ෂා කළ යුතුයි කියලා සරුවචනාංශයේ එවනතන් අවසානයේ සරුවචනාංශික අවසාන වාක්‍යයට අප්‍රමාදේන භික්ඛවේ සම්පාදේත කිනු අප්‍රමාදිත සතිය කියලා කියන්නේ එහෙම දේශනා කළ ඇත්තක පියාගත්ත සර්වචන්නාංශක මේ වචනේ අපි කොච්චරක් අමතක කරලා තියෙනවද කියලා බලන්න බෞද්ධ වශයෙන් ඉතින් ඒක නැවත මතු කරලා දෙනකොට අපිට ඒක සඳහා කිසිම අඩුපාඩුවක් නැහැ. මේ දේ නෑ මේ නිසා කරන්න බෑ කියලා දෙයක් නැත්තේ නෑ. නමුත් ඒක ඉස්මතු කරලා දුන්නේ නැත්තම් අපිට මේ ලැබිච්ච බුද්ධෝත්පාද කාලයෙන් වැඩක් නෑ, manussත්ත්ව ප්‍රතිලාභයෙන් වැඩක් නෑ, ක්ෂණ සම්පත්තියෙන් වැඩක් නෑ, සත්පුරුෂ ආශ්‍රයෙන් වැඩක් නෑ. සත් ධර්ම ශ්‍රවණයෙන් වැඩක් නෑ මේ පැවිදි වැඩක්. එසම මේ ලැබිච්ච බුද්ධෝත්පාද කාලයේ දිදුලන්න නම් අපිට ලැබිච්ච මේ manussත්ත්ව ප්‍රතිලාභයේ ඉස්මතු වෙන්න නම් අපිට ලැබිච්ච මේ ක්ෂණ සම්පත්තිය, සාසන සම්පත්තිය දිනු වෙන්න නම් මේ සත්පුරු ශාස්ත්‍රයට පණ නම් මේ සද්ධර්ම ශ්‍රවණේ ඇත්ත සද්ධර්ම ශ්‍රවණයක් වෙන්න නම් මේ පැවිද්දට පැවිද්ද වෙන්න නම් මේ සති ඉස්සරහට දාන්න ඕන. මේ බණපදේ ඉන්ද්‍රිය ධර්ම බොජ්ජංග ධර්ම හත සම්බර කිරීම සඳහා ගත්ත මේ වචනය ජර්මන් හාම්සු කෙනෙක් ලියු පොතක තමයි මම ඉස්ලාම කියෙව්වේ සතිය බලමයි මේ කියන එකේ. ඒ ස්වාමීන් වහන්සේ මතක් කරලා තියෙනවා අහෝ ලංකාව වගේ රටක බුද්ධ ආගමේ සතියට වෙලා තියෙන දේ. කවදාකවත් ඉතන්නේ සතියට සභාපතිකම දෙන්න ඕනේ කියන්නේ. කවදාකවත් ඉතන්නේ සතියට මේ සංගමේ ප්‍රධාන ආසනය දෙන්න ඕනේ කියලා. මොකද සතිය එහෙම පැනලා දෙන කෙනෙක් නෙවෙයි. එයා ඡන්දෙ ඉල්ලන්නේත් නැහැ. ශද්ධාව ඒ විනෝඩ බොහොම පැනලා දෙන කෙනෙක්. බොහොම ගොරෝසු කෙනෙක්. කටාන බින්දගෙන යන. වීර්යයත් ඒ වගේ. එයා අපේක්ෂකත්වයට ඉල්ලනවා. සමාධිය අපි ඕන දෙයක් දෙන්නලා සමාධිය වෙන්නේ ප්‍රඥාවට. සතිය ඇතුළත බබලන ධර්මයක් හිතන්න පුළුවන්ද කියලා අහනවා ඒ ස්වාමීන් වහන්සේ මොන්න තරම් අදිෂ්ඨාන ශක්තියක් බුද්ධ ඥානයක් අවශ්‍යද මේ මුළු ගැනලා තියෙන මේ සතියට සභාපතිකම දෙන්නේ චිත්තචෛසික අතර මේකයි සතිපට්ඨානය කියලා කියන්නේ. සතිය ස්ථාපිත කරන්න පද පද පට්ටල කරන්න පට්ටල කරාට පස්සේ එතකොට භාවනා කරපු කෙනෙක් මහසී ස්වාමීන් වහන්සේත් එක්ක ඒ සඳහන් තමයි ඇත්තටම බටහිර ලෝකෙට මේ මහසී ක්‍රමයේ ගෙනියන්න උගක් මුල්ලුනේ ඥානපෝනික ස්වාමීන් වහන්සේ නුවර බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය ඇති කරපු ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් කියනවා කවුරු හරි තේරුම් අරගෙන මේ බුදුහාමුදුරෝ දේශනා කරපු මේ සතිය චෛතසිකයන් අතර ප්‍රමුඛ ස්ථානයි. සභාපති පුතුවට කියන්න පුළුවන් නම් ඒක බුද්ධෝත්පාද කාලයක බුද්ධ ආදී උත්මෙන් වහන්සේ නමට කරන්න පුළුවන් දෙයක්. හැබැයි ඒක වාසියක් තියෙනවා. මොකද්ද? යම් වෙලාවක යම් කෙනෙක් සතිය සභාපති පුතුවේ තිබ්බනම් සතිය ආය කවදාවත් බහින්නේ නැහැ පුතුවේ. එයා බලේ සඳහා සටන් කරන්නෙත් නැහැ. මට ඡන්දෙ දීපම් මම මුල් කරන්නෙත් නෑ. හැබැයි බොත් ඉත්තෑයකට කබල්ලාය ගිහලා මුත්තා බලනවා කියෝ වගේ සතිය කද්දාවත් මකන්න බෑ. ඒ නිසා කොතනකදී හරි කවදා හරි සංසාරේ දරන කර. සතිය කාට හරි හඳුන්ලා දුන්නොත් ඒක නිවන් දැකලා මිසක් අපස්සපාන්නේ නෑ. සද්ධාවට එහෙම ගතියක් නෑ. සද්ධා හරි චපලයි. වීර්යයට එහෙම ගතියක් නෑ. ඒක හරි චපලයි. සමාධිය ගන්න පුළුවන් ගොඩාක් ක්‍රම තියෙන එක හරි චපලයි නැති වෙච්චාම වහකන්න හිතෙනවා. ප්‍රඥාව ෂට වුණාට පස්සේ Tamanටම අහේනි කරයි. සතිය කවදාවත් ඒ වඩන පුද්ගලයාට අහේනියක් කරන්නේත් නැහැ. නිවන් දැකලා මිසක් කරන්නත් කරන්නේත් නැහැ. ඒ නිසා කාට හරි කොතන කරේ ජීවිතයක තැනකදී තේරුණොත් අපි මේ ඔක්කොම කරන්න තියෙන දේවලුත් කරලා තිනවා අපේ අම්මලාට තාත්තලාට වැඩි දියුණු වෙලක් තිනවා ඒ දවසකට අපි විඳවන විඳවිල්ල අසහනේ ආතතිය බලාගෙන ඉඳදී වැඩෙනවා එන්න එන්න වැඩෙනවනේ. අපිට ඔක්කොම පහසුකම් තියෙනවා. ඒ මොනවා තිබුණත් අපිට manussකම නැති වෙනවා. මේ ගුණ ධර්ම ඔක්කොම දිනුනට manussකම නැති වෙනවා. নিকමට බලන්න මේ සතිය කියන එක මේ අඩුපාඩු මේ අඩුම කැඩුම වෙලා තියෙන මේ සතිය අපි අතට දාපු ගමන් පුදුමාකාර මනුස්සකමක් නෙන්නේ. පුදුමාකාර නිහතමානී ගතියක් නෙන්නේ. පුදුමාකාර අහිංසකමක් නෙන්නේ. ඉතින් ඒ නිසා කවදෝ හෝ Tamange නිහතමානීකම අහිංසක ගැන හිතලා හෝ Taman ඉන්න ධර්ම පරිශදේ අහිංසක ගැන නිහතමානීකම හිතලා හෝ සතිය වඩන්න වැඩුවට පස්සේ පේන්නේ නම් බැලූ බැලමට පේන්නේ සතිය පුද්ගලික ඕනකමට ආත්මාර්ථකාමී වඩන දෙයක් වගේ. නමුත් සතිය යම් මට්ටමට ආවට පස්සේ මුළු ලෝකෙටම සාන්තිය දෙනවා. එක මිනිසෙක් එක චිත්තක්ෂණයක් සතියකට වඩනවා නම් ඒ වඩන හැම චිත්තක්ෂණයක් පාසම ලෝක සාමය වෙනුවෙන් අපි යමක් කරනවා වෙනවා. අපි ඒ වගේ මේ පරිසර දූෂණය වෙනුවෙන් යමක් කරනවා වෙනවා. මේ බුලේ රතේ පෘථිවි රතේ පොළොවේ රත් වෙන එකට අපි යමක් කරා වෙනවා. ඒ නිසා බුදුජානනාංශ මේ තනියම කරපු වැඩේ. අද තව වෙනකන් අවුරුදු 2006 ඉතර පස්සේ අපිට හොල්ලන්න බැරි ඇත්තක් කරන්න දීලා තියෙනවා. දැන් අපිට පුළුවන් අපේ ජීවිතෙන් මේ සතියේට හැමතැනම අපේක්ෂා කළ යුතු මේ සතියේට වින්දට වඩා ඊයේ පුළුවන් වුණා නම් අපිට පැයක් කියන්න අද පැයකුත් විනාඩියක්. අනිදාස විනාඩි දෙකක්. ඕම වැඩි කළ වැඩි කළ වැඩි කළ මේ සතියට නිසිතන ලබා දීම කරන්න කවුරු හරි කල්පනා කරලා බලන්න මොනවද අඩුපාඩු තියෙන්නේ කියලා මොන්නම අඩුවක්වත් නැහැ. මොනම අඩුවක්වත් නැහැ. manussකම ලැබුණාට පස්සේ ඒක අංග සම්පූර්ණ විද්‍යාකාරයක් ලැබුණා වගේ. ඒක නිසා අපි নানা ප්‍රකාර හේතු කතා කරනවා මේක නෑ මේක නිසා බෑ මේක නිසා බෑ කියලා අපිට ඕනම ප්‍රශ්නයක් ඉස්සලා දෙන්න පුළුවන් සතිය වැඩිම සඳහා අහවල් තැනට යන්න ඕන කියලා දෙයක් නෑ අහවල් දේ අවශ්‍යයි කියලා දෙයක් නෑ අපේ 1956 මේ බුද්ධ ජයන්ති ඇති වෙන වෙලාවේ කර සමීක්ෂණයක් කරලා තියෙනවා ඊට පස්සේ අවුරුදු 50කට පස්සේ මේ සතිය කියන චෛතසිකයේ දිගේ ලංකාවේ ආර්ථිකය නැත්නම් ලංකාවේ සමාජය වෙනස් වෙලා තියෙන පිළිබඳව කරව පරිශන ග්‍රන්ථයක ඒ මහත්ය සුදු මහත්ය කියනවා 56 වෙනකොට ලංකාවේ තිබුණු නාලිකා හයක් නැත්නම් චින්තන විදි හයක් කල්පනා විදි පහක් එයා සඳහන් කරලා තියෙනවා මේ වයසක ලොක්කෝ දන්නව ඇතිවුවා මාත් දැන් තැයෙන්ද වයස නිසා මාට්ටියක් දන්නවා ඒ දවස්වල කිව්වේ භාවනා කරන්න අරණ්‍යගත වෙන්න ඕන කියලා පැවිදි වෙන්න ඕන ත්‍රිපිටකය දැනගෙන තියෙන්න ඕන විනයෙන් 100%ක්ම යන්න ඕන. ඒ වුණත් කරන්න පුළුවන් සමතේ විතරයි. විපස්සනා කරන්න මෛත්‍රී බුද්ධ ශාසනය එන්න ඕන කියන එක පැහැදිලිව පටල වෙලා තිබිලා තියෙනවා 56 වෙනකොට. 1956 අපි කියන්නේ බුද්ධ ජයන්තියට එනකොට. ඊට පස්සේ තමයි මේ මහසීසාරද ස්වාමීන් වහන්සේ උරුමෙන් ගෙනාපු මේ සතිපට්ඨාන ක්‍රමය ලංකාවට එනකොට ඒකට ලංකාවේ කඳට බැන හිටපු සියලු බෞද්ධ නිකායන් එකට විරුද්ධ වෙලා තියෙනවා. ඔයගොල්ලෝ කවුද අපිට බුද්ධ ධර්ම ගන්න අපි තමයි ලෝකෙටම බුද්ධ ධර්ම දුන්නේ අපි ළඟ තමයි ත්‍රිපිටකය තියෙන්නේ අපි දාන්න අපිට කාගවත් දෙයක් ඕනේ නැහැ කියලා පුදුම විදිහට වාද කරලා තියෙනවා ඒකෙදී තේසක දේශමානකත්වයෙන් කෙරුවද ඔලොමලකමට කෙරුවද කොහොම කියන්න දන්නේ නැහැ නමුත් මහසී සයිඩ් සංසෙත් අත ඇරියේ නැහැ ඥානෝත්තර කියලා හාමුදුරුවෝ කතා කරලා තියෙනවා මෙයාට උත්තර දෙන්න එහෙම නැත්නම් මේක අපි වැරදියක් කරන්න හදනවා, වැරදි බඩුවක් කරන්න හදනවා වගේ කියලා. දැන් මේ පොත් මුද්‍රණය කරලා තියෙනවා. ඒකේ පෙන්ලා දීලා තියෙනවා. මේ මිනිස්සු තමන් පිටුරු කන්නේත් නැහැ, කනගුණාට දෙන්නෙත් නැහැ. බුදුගොඩේ ලගව බල්ලෙක් වාගේ මේ බුද්ධ ආගම බුද්ධියට හින්න කරගෙන. දන්න දෙයක්වත් නැහැ. ඒක හරපද්ධතිය දන්නෙත් නැහැ. ඒ උනට දරුවන්ටත් උගන්වනවා, පිටරට ඔටටත් කියනවා. හැබැයි තමන් තමන් ළඟ තියෙන කොම්බේ විතරයි. අන්න ඒ වගේ තත්ත්වයක් අතරදී මේ අවුරුදු 50 යනකොට අද අපි ඒකට මුහුණ දෙනවා දැන් අවුරුදු 60යි. අද බලන්න කවුරු හරි කියනවාද මේ සතිය වඩන්න අනිවාර්යෙන් පැවිදෙන්න ඕනේ කියලා. කවුරු හරි කියනවා අරණ්‍යකම් පැවිදෙන්න ඕනේ කියලා. කවුරු හරි අද කියනවාද මුළු ත්‍රිපිටකයම දැනගන්න ඕනේ කියලා. තව කවුරු හරි කියනවා 100 100ක්ම අපි සීලේ සමාදන් 100 100ක් යන්න ඕනේ කියලා. තවත් තියෙනවා අපි ලං කතා කරනවා නම් මේ වෙනකොට නේ නේ කරනවා නම් කරන්න පුළුවන් සමතේ විතරයි විපස්සනා නෙවෙයි කියලා. අන්නේ පෙරළිය බහුගේ අවුරුදු 50 තුල සිද්ධ වුණා. අපි එන්නේ එකට අහුවෙච්ච කට්ටිය. අපේ પરම්පරාව ඒ පර ඒ අහුවෙච්ච කට්ටිය. අපි නිකන් ආවට ගියාට ආපු ගමනක් නෙවෙයි මේක. පස්මය බැලුම් බල්ල ඉපදිලා තියෙන මේක. ඒක නිසා පිස්සු කෙලින්න එපා. මේ රට්ටු ලෝකයා පිටරට මිනිස්සු ඇවිල්ලා දෙන මේ ලනු කණ්ඩේවා කනකොට රාත්තල් ගන්න දැනගෙන කණ්ඩපා. මෙච්චරක් මඩ බඩේ කියන්නේ. මේ කන කෑමේදී අපි මේ බුදුහාමුදුරෝ දීපු ධර්මයේ තියෙන ධර්මදීපේ ඉපදිලා තියෙන අහම්බෙට නෙවෙයි. ওই සුද්ධ දෙන ලනු කණ්ඩේපා. අපේ පොඩි දරුවෝ බිලි දෙන්න එපා. ඔයගොල්ලෝ දැන හොන දැන බිලි දීලා හමාරයි. දැන් තියෙන සුද්දගේ අධ්‍යාපන ක්‍රමයේ සුද්දගේ නීතිය සුද්දගේ සල්ලි සුද්දගේ බැංකුව සුද්දගේ රූපලාවන්‍ය ක්‍රමයේ මේ එක එක් ඉන්නවද මෙතන එකට අහුවෙච්ච නැති සුද්දගේ විවස්ථාවක් තියෙනවා අපේ තියෙන ආණ්ඩු ක්‍රම විවස්ථාව රෝම ලන්දේසි අපේ තියෙන නීතිය අපේ තියෙන බැංකුව අපේ තියෙන අධ්‍යාපන ක්‍රම අපේ තියෙන රූපලාවන්‍ය ක්‍රමේ ඉතින් පොඩි උන්ට පුළුවන් වෙයි කියලා ඒසමන්ත බේල ගන්න පොට බේල ගන්න. ඕගොල්ලෝ ලනු දීලා තිබුණාට පස්සේ. ඔය ඔක්කොම ලවා කියන්නේ. මේ පෙරේකාර යුගයේ හිටිය ඔක්කොම වා කියන්නේ. සුද්ධට දැන් ලැජ්ජ හිතලා තියෙනවා. ලැජ්ජ හිතවන්න ඕනේ. මොකද මේක තමයි අපේ ළඟ තමයි තියෙන එකට ඕනේ භූමියේ තියෙන. ඒක නිසා අපි පොඩි දරුවන්ට කියලා දෙන්න ඕනේ. මේක සතිපාසල වගේ ඉගෙන ගන්නවා වගේම ඒත් එක්ක සතිය තිබුණ නැත්තම් පැහැදිලිව කියන්න තියෙන එකම දේ තමයි බයලජ්‍ය දෙක හිටින්නේ අධ්‍යාපන ක්‍රමයේ. බයලජ්‍ය ක්‍රම අයින් කරලා තමයි අධ්‍යාපන ඉස්සරහට යන්නේ. ඒ නිසා ඉගෙන ගන්නකම බයලජ්‍යාව තියෙන ක්‍රම වේද දෙකක් මම ලංකාවේ දැකලා තියෙනවා. එකක් බාලදක්ෂ ව්‍යාපාරයේ දෙක දහම් පාසල. අවාසනාටගේ දහම් පාසල සති පාසලක් කරනවට කැමති නෑ. මම දහතර ඉපද ළමයින්ට උගන්න ළමයින්ට සෑහෙන සුරට ඒ බයලජ්‍ය ටික උගන්වනවා. ශ්‍රී ලංකාවේ ඇතිවිච්ච විප්ලව තුනක් වෙලා තියෙනවා. මිනිමතු විප්ලව. ඒ තුනට බාහිරදක්ෂ ව්‍යාපාරයට සහ දාම්පාසය කියලාම යහුවෙලා නැහැ. අපිට පුළුවන් මේ ව්‍යාපාර හරහා නැවතත් මේ සතිය කියලා දීලා ඒක මේ මේ ගොඩේ වැඩක් එහෙම නැත්නම් මේ ආගමට අදාළ වැඩක් එහෙම නැත්නම් මේ හැඩ පැනලා කරන වැඩක් නෙවෙයි අත්‍යන්ත වැඩක් කියලා මේ සත්‍ය ඉස්සරහට ගත්තොත් මේ දැන් ඉන්න මේ මෝඩ પરම්පරාව කෝක වෙතත් තරහ වෙනවා එපා එහෙම කියනකට මුහුණ දිහා බලන්න කිව්වට තරහ වෙන්න එපා. ඕගොල්ලන් කියන්නේ මම. නමුත් මට එක විශ්වාසයක් තියෙනවා. පොඩි ඕන්න කියලා දුන්නොත් පොඩි උන් ඕගොල්ලන්ද කියලා දෙනවා. ඒක අපි මේ දවස්වල අත්ත විත්ති විඳකට යනවා. පොඩි ළමයෙකුට නිකමට හරි සතිය කියලා දුන්නොත් පොඩි උන් ගිහිල්ලා අම්මට තාත්තට සතිය උගන්නන්න හැටි. පොඩි උන් ගිහිල්ලා තමන්ගේ ගුරුවරයාට සත්‍ය උගන්වන හැටි බලනකොට උන් මේ ලෝකෙට ඇවිල්ලා තියෙන බ්‍රහ්ම ලෝකවලින් වාගේ. උන්ල මේ ලෝකෙට ඇවිල්ලා තියෙන දිව්‍ය ලෝකවලින් වාගේ. ඒක හරියට පිරිසුදු කරලා දුන්නොත් අපිට වැඩිමාල්ලන් වශයෙන් උනත් පොඩි උන්ගෙන් උනත් ඉගෙන ගත්තට පාඩුවක් වෙන්නේ නැහැ. ඒ ඡාපේ චින්තනේ වෙනස් වෙන්න ඕනේ. අපිට ඒ සත්‍ය වඩන්න ඕනේ බෞද්ධ පරිසරය තියෙනවා. සංස්කෘතිය තියෙනවා. ගොඩනැගිලි සංඝයා වහන්සේ ඔක්කොම ටික තියෙනවා. නමුත් මේක ප්‍රශ්නයක් තියෙනවා මේ සතිය වගේ ධර්මය පොදු සමාජයේට ඒක කොහොමද කියන්නේ? ධම්මිතියක් වශයෙන් සමාගමක් වශයෙන් නම් කවදාකවත් යන්න බෑ. සතිය යන්න වෙන්නේ පුද්ගලික වෙලා. මොකද සතිය වැදෙන්නේ මම දැන් මෙතන කියන පදනමේ විතරයි. අපි කියන පදනමේ සතිය වඩන්න බෑ. අපි සාමූහික උත්සාහ කරාට සතිය වැඩෙන්නේ මම කියන පදනමේ. ඊළඟට මේ වගේ සමිතියක අපි ප්‍රසිද්ධිය සාකච්ඡා කරනවා. තම තමන් ප්‍රතිදත කරගන්න. දවසේ කොයි වෙලාවෙද සතිය වඩන්න බැරි කියලා හිතන්න. මේ වගේ දඬාවල ඉගෙන ගන්න. ඉගෙනගෙන ඉවරලා ටික ටික කෙරුවට පස්සේ අන්තිමට තමයි තේරෙයි මට්ටමට ආදර්ශය අපි අසතිය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගත්ත දවසේ මේ කාර්යබහුල ජීවිතේ ඉන්නකොට අපි සත්‍ය කියන එක දන්නේ නැත්නම් අපි ගොඩාක් පශ්චාත්තාප වෙනවා අයියෝ ජීවිතේ පසුබෑමක් ජීවිතේ අසත්‍යයක් ප්‍රමාදයක් කියලා පශ්චාත්තාපනවා සතිය ගිහිල්ලා ගිහිල්ලා සතියෙන් දවසක අහුවෙනවා මෙන්න මේ මේ වැඩ කරනකොට මම කරන්නේ අසතියෙන් කියලා නැත්නම් අසතියට අවදි වෙනවා ආන්නේ දාට තේරෙයි ඒ අවදිය හරහා තමයි අපිට මේ වැරද්ද අඩු කරගන්න පුළුවන් අපි ඒකට සාදර වෙන්න ඒක නිසා පෞද්ගලික ගත කරද්දිම පැවිදි නොවුණා ත්‍රිපිටකේ නොදැනගත්තා සීලේ 100ක් මංගල සම්පූර්ණ නොවුනත් මේ සතිය හඳුල්ලා දෙන්න පුළුවන්. ඒකට මං හිතන්නේ බෞද්ධය අකමැති වෙයි. නමුත් අකමැති වුණාට දැන් මේ වෙලා පැනලා තියෙනවා. දැන් ඔය සතිය ගන්න හැම තැනකම මේ බෞද්ධ පරිසරයක් නෑ. ඒගොල්ලන් කියලා දුන්නාට පස්සේ භති වඩනකොට වඩනකොට ටික ටික ටික ටික බයලජ්ජාව ටික ටික ටික ටික ඉන්දිය සංවරේ ටික ටික ටික ටික සීලෙ වැඩෙන්න පටන් ගන්නවා. මට හම්බුනේ අවුරුදු 26. විෂයයි මට විෂයයි කියලා කියන්නේ 1977 විතර. 78 විතර වගේ. එතකොට මම ළඟ කිසිම සීලයක් තිබුණේ නැහැ. බුද්ධ ධර්ම ඉගෙන ගන්න එකත් නතර කරලා අවුරුදු 6ක් 7ක් වෙලා. පාසල් විෂයක් වශයෙන්වත් බුද්ධ ධර්ම ඉගෙන ගත්තේ නැහැ. ඒ වගේම ශිල්පත කැඩීම මම විනෝදාංශයට කරපු මිනිස්සෙක්. ඒ නිසා මම ළඟ කිසිම මට සැකයක් තිබුණෙත් නැහැ, බයක් තිබුණෙත් නැහැ. ඒ තියේදී තමයි පිටරට හාමුදුර කෙනෙක් මට කිව්වේ ගැටුමකදී ප්‍රශ්නයක් නෑ අපට ශිල්පද නැහැ කියලා ඕ බුද්ධහම දන්නේ නැහැ කියලා බුදුන් වඩන්න පුළුවන්. කිසි මම මේ හැමදෙයක් හරියට වාද කරා. අවුරුදු 5ක්ම වාද කරා. කොහොමද සාච මං කරන්නේ මයි ළඟ කිසිම ආගමික හැඟීමක් නැහැ, සීලයක් නැහැ, බුද්ධහම දන්නේත් නැහැ කියලා ප්‍රශ්නයක් නෑ. ඕනේ නම් ඒ ජාන්ති හර එක්කනට එක්කනවක් මයිත් එක්ක කටයුතු කරපු නිසා මට ලොකු ආශියක් ඒක. කීවා කීවා කීවා වරුදු 8කට විතර පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා ගොඩක් මට මුල්ලුනේ. ඒ නිල්ලම් භාවනා මධ්‍යස්ථානේ හරි ගියා. කීප දෙනෙක් මම දන්න අය මට තේරුණා බොහොම රහසිගතව මේක වඩනවායි කියලා පෙර දින විශ්වවිද්‍යාල සම්බන්ධව. ඒගොල්ලොත් එක්ක ඇසුර පැවැත්ව උග දෙනෙක් මට වැඩි ගොඩක් වයසයි. එතන හිටිය තරුණයා මම විතරයි. ඊට පස්සේ තමයි මට තේරුම් පටන් අරගත්තේ මේක විතරක් ඉගෙන ගත්තා නම් ඔක්කොම පැත්තක දාලා මට මේට වැඩි ඉස්සල්ලා යන්න තිබයි. ඒ අවුරුදු 8ේම මං ගිහිවෙක් වශයෙන් හිටියා. ඊට පස්සේ තමයි මම පැවිදුනේ. පැවිදුණාට පස්සේ මට පැවිද්දේ අමුත්තක් වෙලා තිබුණෙත් නැහැ උපයන දෙයක්වත් නැහැ. පැවිදෙන්නේ ඉස්සෙල්ලත් මම ජොලියේ හිටියේ පැවිදි වුණාට පස්සේ ජොලියේ හිටියේ. මම කාවවත් දැනතර මම ත්‍රිපිටකේ දන්නේත් නැහැ. මම ආඩම්බරත් නැහැ. මම කරන දේ මේ සතියෙන් යුක්තව කරන්න ගියාට පස්සේ මගේ මුළු ජීවිතේම නිකන් විනෝදාංශයක් විතරයි. මට කිසිම තැනක ආතතියක් එන්නේ නැහැ. අර්ග කෙරුවේ කියලා පශ්චාත්තාපෙකුත් නැහැ. ඉතින් ඒ නිසා මට බුදුරජාණන්සෙත් එක්ක ඉන්නා වගේ තමයි. මට මේ සවැත් නුවර ජේතවනාරාමයේ කියලා කියලා එහෙ යන්න ඕන කමක් මට නැහැ. ඒ වගේ යන කට්ටිය ගැන මට හරි සෝරි කියලා හිතෙනවා. මේසු ගිහිල්ලා මොනවද කරලා අරකින් ගල් කැල්ලක් අරගෙන ඒවා ගඩොල් කැල්ලක් කරන්න ඇවිල්ලා තිය තියා වැඳ වැඳ ඉන්න. මේ සතිය වඩනවා නම් බුදුජානකගේ සිවුරේ හැවනේ ඉන්නවා. ඒ සුවඳ දැනෙනවා. එදා හිටියනම් අපිත් ඒ ටික තමයි එදත් ඉන්නදී අපි දන්නේ නැහැ. අපිට තාම මේ පණිවිඩය හම්බුනේ නැහැ. නිසා දැන් උනත් කොච්චර පමාරටින් නාකින්න බයිනවා තමයි මම නාකිච්චාන බයිනවා. ප්‍රශ්නයක් නැහැ මොකද සතිය සලකන්නේ නැහැ වයසට. සතිය සලකන්නේ නැහැ ඉෂ්ටිලිංගිට පුරුෂලිංගිට. සතිය සලකන්නේ නැහැ උගත්කමට නුගත්කමට. සතිය සලකන්නේ නැහැ පොහොසත් දුක්පත්කමට. කොටිම්ම සතිය සලකන්නේ බෞද්ධ බෞද්ධකමට. ඒක අද බෞද්ධයට විශාල කෙනහිල්ලක් කියලා. ඒ ලෝකෙම තියෙන ප්‍රසිද්ධම සම්මේලනයකදී ඔය ජොන් කබට්සින් කියන මිනිස්සයා මේ දවස්වල ප්‍රසිද්ධව මම දැක්ක ඊයේ තීමේල කැවිලා තියෙනවා කැනඩාවේ පාර්ලිමේන්තුවට අවුරුදු 50 සම්පූර්ණ වීමට කොහෙද කියලා මුළු කැමඩා පාර්ලිමේන්තුව ඉස්සරහා දාස් ගාන පාර්ලිමේන්තුවේ ආර්දනට ඇවිල්ලා මුළු රට්ටුම ඇවිල්ලා සාම පෙළපාලියක් ඔක්කොම සතිවත් එයා හම්බෙලා කතා කරනවා දලලමතුමත් එක්ක මෙයා විනාඩි 30ක දේශනයක් දෙනවා. මේ සම්මේලනයේ දලයි සමයෙන් අහනවා. ස්වාමීන් වහන්සේ මේක මම මේ මට තේන විදිහට මම කතා කරේ මේ ඇමරිකන් ජාතිකයෙක්, එයා යුදෙව් ජාතිකයෙක්. එයා කියන සතිය බුද්ධ ආගමේද කියලා. මේ චෛතසිකය බෞද්ධද කියලා. ඇලෙලම තේරෙන්නේ මේක manussකමද? මිනිස්සේ ඕනම කෙනෙකුට මේක කරතයි. දැන් ඒක බෞද්ධයට ආවත් අව කැපිලා හිටලා තියෙනවා. මොකද අපි බෞද්ධ වෙලත් අපි දන්නේ නැහැ. අබෞද්ධය අපට උගන්වනවා. ඉතින් ඒක නිසා ඒක නැවත පන්නලා පණ ගත්තොත් එහෙම නැත්නම් පණ පන්නර කියලා ගත්තොත් බෞද්ධයන් අතර පුදුමාකාර පිනක් තියෙනවා. භව සම්පත්තියක් තියෙනවා මේක කියලා දුන්නාට පස්සේ ගත්තට පස්සේ ඒක හිතට ගත්තට පස්සේ අපේ මේ ලංකාවේ ඉපදිච්ච එක අයිද මොන තරම් වාසියක්ද කියලා. වෙන රටක මේ වගේ දවසකට කරන්න මුදලින් කියනවනම් ගෙවන්න වෙන ගණන් කියනවනම් කියලා ඉවර කරන්න බෑනේ. අපි සියල්ල නිකන්නේ කරන්නේ. සියල්ලම එක එකනාගේ ස්වේච්ඡාවෙන් ඉදිරියපත් වෙලා කරනවා. අන්නේ ගතිය තියෙන නිසා එක එක්කෙනෙක් තේරුම් ගත්තොත් මේ සම්බන්ධ වෙච්ච පිළිස් අපිට කරන්න තියෙන මෙච්චරයි අපිට කරන්න තියෙන මේ අපේ වැඩ කටයුතු වලදී සතිය පෙරමුණෙන් තියන්න කියලා. පරිමුඛං සතින් උපට්ඨපේත්වා. ඉතින් මේ පරිමුඛං කියන එක ගෝයන්ක ජීතුමා මේ ගෝයන්ක සිස්ටම් එකේ කියනවා උපරිමුඛං කියලා මේ මුඛයට උඩින් තියාගෙන ඉන්න එක තමයි උපරිමුඛං කියන එක වෙන්න ඇති කියලා. මොකද නහයට සතිය පිහිටන එකනේ කරන්නේ. මුඛ කියන එක සරුවචනාංශයේ මූණටත් කියනවා පරිමුඛය කියන වචනේත් කියනවා. නමුත් අපි සක්මන් කරනකොට සතිය තියෙනවනේ. සක්මන් කරේදී පරිමුඛේ තියාන කියලා නාහිතර තියාන නෙවෙයිනේ කරන්නේ. කරන හැම වැඩකදීම සතිය ඉස්සර කරන්නේ කියන්නේ. කරන වැඩේ ප්‍රතිඵලයේ පැත්තක තියේදී කරන්නේ සතියෙන්ද කියලා බලන්න කියන එකයි පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා කියන්නේ. ඉතින් ඒක සතිය ඉස්සරහට දීපු ගමන් වැඩක ඕන වැඩ ගුණයක් වෙනවා. ඕනෙම වැඩක බාධා නැතුව ඉදිරියට යන්න පුළුවන් ගතියක් තියෙනවා. සතියෙන් පිට නැත්නම් සතිය මගාරවලා ඔය මොන්න තරම් ಜಾති කරන්න කියලා පුදුම සංකරකමකට ඇවිල්ලා සමාජ ප්‍රශ්න ඇති කරගෙන එහෙම නැත්නම් ආචාර ධර්ම පිළිබඳ ප්‍රශ්න ඇති කරගෙන පිටපොට යනවා ඒ නිසා કોઈ වෙලාවක හෝ තමන්ගේ ජීවිතයේ තේමාව වශයෙන් සතිය ඉස්සර කරගෙන නැත්නම් කාට හරි කියලා දෙනකොට සතිය මුල් කරගෙන යනවනම් ඒ කිසියම් තැනක පටලවිල්ලක් නැහැ හරියට ගහක මුලක් ඕජාව තියෙන පැත්තට ඇදිලා යනවා. ඒ ගහට කියලා දෙන්න ඕනේ නැහැ. මේ ඕජාවට යන්න ඕන කියලා දැනගත්තොත් ගහ යන හැටි කන්නෙන් කන්නේට වෙලාවෙන් වෙලාවට ඒ වගේ තමයි. ඒක නිසා මේ වගේ වැඩකට යෙදුනට පස්සේ කියලා දෙන එක ලේසියි. එහෙම නැත්නම් මේ සතිය වගේ ධර්මයක් අපි රේඩියෝ එකේම කතා කරන්න ගියොත් හරි අමාරුයි කරන්න. මොකද මිනිස්සු ඉන්නේ අන්‍ය විහිිතව. එක එක දේවල් වල ඔළුව දාගෙන ඉතින් මිනිසුන්ට මේ වගේ දෙයක් කියලා දෙන්න අමාරුයි. මේ වගේ කියලා දෙන්න ඒකට පෙරගැස්සන් යම් ප්‍රමාණයකට තියෙනවා. ඉතින් ඒක නිසා කෙනෙක් අල්ලගත්තොත් මේක කවුරු හරි මම කියන එක ගෙදරක එක මිනිහෙක් අල්ලගත්තා. මුළු කන්තෝරුවකම එක මිනිහෙක් ඉගෙන ගත්තා. මුළු ඉස්කෝලේකට එක ළමයෙක් ඉගෙන ගත්තා. ඒක නිකන් වාහනේ තියෙන ෂොකප් සෝබර් එකක්. වාහනේ තියෙන ෂොකප් සෝබර් එකෙන් කරන්නේ හැප්පුණොත් මොනවාට ගැස්සුනොත් ඒක ඒ කම්පණය Taman අරගෙන මගීන්ද ගමනේ වාහනේ ඉන්න මගීන්ද දෙන්නේ ඒ කම්පණය අරගන්න. නිසා සත්‍ය වඩපු කෙනෙක් ඉන්නවනම් එක පවුලක ඕනේ ප්‍රශ්නයක් ආවෙපෙලා. ඒකනත් එක්ක කතා කරම එයා මේ ප්‍රශ්නේ අරගෙන කිසිම විදිහකට කාටවත් හිතමනාප නොවන විදිහට උත්තර හොයනවා. අපි වගේ මේ ක්‍රොස් කටිවත් අද්දාගන්න පිළ දඟලන්න යන්නේ. සත්‍ය පුදුමාකාර විදිහේ වගේ හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙනවා. ඒ නිසා බලන බැල්ම ජීවිතේ දිහා සතිය ඉස්සර කරගෙන යනවනම් මම කියන්නේ සද්ධා පැත්තකට තියන්න කියලා. මම කියන්නේ වීර්ය පැත්තකට තියන්න කියලා. සමාධිය පැත්තකට තියන්න කියලා. මම කියන්නේ ප්‍රඥා පැත්තක මම කියන්නේ සතියට පෙරමුණ දෙන්නේ කියලා. සතියට පෙරමුණ දීපු ගාන එක ඊතලයක උල වගේ කාගෙන යන්න පටන් ගන්නවා. ඉතින් අපේ අධ්‍යාපනයේ ඒ වගේම ඇසුර මිනිසුන් අතර ඇසුර විශේෂයෙන්ම බලන්න අපි මේ දවසකට පාවිච්චි කරන කෑම ඇඳීම සේනාසන සහ ගිලම් බෙහෙත් පිළිකර කියලා බැලුවොත් ඒක සතියෙන් කරනවා නම් අපි කෑම කන ටික සතියෙන් කරනවා නම් අද මේ ලංකාවේ තියෙන ලෙටෝනේ 60ක් නතර කරන්න පුළුවන්. ඒෂාවේ පෙරදින විශ්වවිද්‍යාලයේ හිටපු බෞද්ධ පාලියන්තේ හිටපු මහාචාර්යතුමී පොතක් ලියලා තියෙනවා දිවෙන් සිය ජීව නසා ගැනීම කිය. එක්කෙනෙකුටවත් කනකොට 100ක් නැහැ. මොනද ප්‍රත්‍යාහාර මොනද අප්‍රත්‍යාහාර මොනද නතර කරන්න ඕන තැන මොකක්වත් දන්නේ කකා කකා යනවා. කෑම කිසියම් සත්‍යමත් ගතියක් නැහැ. බුදුජානනාංශයේ සත්‍ය යුක්තව කෑම ගැනීම පිළිබඳව දීර්ඝම වාක්‍ය දේශනා කරනවා. පටිසංකායෝන්සු පිටපාතම් පටිසේවම් අනිත් ඔක්කොටම එදියාපා. හැම වෙලාවෙම ඒක නැවතිල්ල කරන්නේ. ඇඳුමක් අඳිනකොට විලි වහ ගන්න අඳින්නේ මේ නිකන් මෝස්තර වලටයි අරට මේටයි ගියාම අද මොකද වෙලා තියෙන්නේ අපේ ලංකාවේ ආර්ථිකයේ තියුනේ තේ රබර් පොල් ප්‍රධාන කරගත්තු කෘෂිකාර්මික ආර්ථිකය දැන් තියෙන ඇඳුම් කර්මාන්තය තමයි වැඩිම ආදායම උපදවන්නේ ඉතින් ඇමරිකාවේ කෝටා කාවේ නැත්තම් රස්සවල් නැහැ මේක තන්නේ කර මෝස්තර ශිල්පෙට ගිය ආර්ථිකයකට අපි ඇවිල්ලා අපි දාස වෙලා මොකද අපිත් එහෙමයි සුද්ධත් එහෙමයි ඇඳුම් අහන්නෙත් එහෙමයි. විලි වහන්න නෙවෙයි. විල්ලෙජ්ජ නැති වෙන්නේ. සීනාසනයක් හදනකොට වුණත් නැත්නම් ගයක් හදනකොට වුණත් මේ Tamange අවශ්‍ය කරන මූලික දේවල් වලට මේ කියාපෑම තියෙනවා. සතියෙන් ඉන්නකොට පුදුම විදිහට අර පිළිමැත්මට ඒ වගේම සටට දරන්න පුළුවන් ආර්ථිකයකට යන කට්ටිය ඕගොල්ලන්ට හම්බ වෙනවා. සතියෙන් ඉන්න සතියෙන් ඉන්න උත්සාහ කරන එතකොට හම්බෙන කල්යාණ මිත්‍රෝ දිහා බලන්නේ හැම කෙනෙක්ම නියතමානී කට්ටිය. ඒ හැම කෙනෙක්ම අර පිටිමැස්මෙන් පාවිච්චි කරන කට්ටිය නැති බැරි කට්ටිය නෙවෙයි. ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ ප්‍රයෝජන සලකා පමණක්. සුඛෝපභෝගී දේවල් වලට යන්නේ. ආන්නේ වගේ දෙයක් අපිට එකතු කරගන්න පුළුවන් නම් අපිට දැන්න තියෙන ආර්ථිකය හොඳටම ප්‍රමාණයි. කිසිම දෙයක් අවශ්‍ය නැහැ. නමුත් මේටදී සතුටක් ඇති කරගන්න පුළුවන්. අර ලද දෙයින් සතුට වීම කියන එක අපිට ඒක නෑ දැන් අපිට තියෙන පුදුමාකාර පිසාච പ്രേත හිත කොච්චර හම්බුණත් මම එනිසා මම මේ පහුගිය දවස්වල කල්පනා කරලා බැලුවා මම මේ සතිපාසල පටන් අරගෙන අවුරුදු මාස 18යි දැන් මට බුදුම සතුටක් තියෙනවා මේක සාර්ථක වෙලා ඉවරයි. මට ඉස්සෙල්ලා ව්‍යාපාර පටන් ගත්ත හුඟ දෙනෙක් ඉන්නවා තාම අගමුළු තෝරගන්නවත් බැහැ. අඩිය තියෙන තියෙන තැන පටලවා. ඉතින් මේ සතිපස්සනේ ඔක්කොටම මම කිව්වා මේක සාර්ථකයි කියලා කවුරුත් කියන්නේ මේක දැනට බස් සාර්ථකයි. මොකද අපි පටන් ගර තියෙන්නේ මධ්‍යස්ථ දෙයකට. අපි මේ රට අල්ලන්න යනවා නෙවෙයි. දේශපාලන දෙයකට නෙවෙයි. ඒ නිසා කවදා හෝ තමන් හෝ තමන්ගේ දරුවෝ හෝ නෑයෝ හෝ කවුරු හරි මේ සතිය කියන එක දැනගත්තා නම් එදාම ඒකට කියනවා පිරිච්ච ගතිය කියලා එකක් තියෙනවා. සම්පත්‍ති කරගතිය කියලා එකක්. ආන්න ඒක තේරෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මේක ලුණු වතුර බොන්නා වාගේ කොච්චර බිව්වත් ඉවරයක් නෑ. ධනවට ගිනි අගුර අතින් අතට මාරු කරන්න වාගේ මේ තියෙන දැවිල්ල නැත කරන්න බෑ. කවදා හෝ සතිය පටන් ගත්තොත් මං කියන්නේ මේ දවසේ නිවන් දකී දවසෙන් තෝවන් වෙයි මාර්ගඵල ලබයි කියලා. හැබැයි නිවන් දැක්ක වගේ සතුටක් එනවා. නිවන් දැක්ක වගේ සතුටක් එනවා. අනේ ආර්ය උත්තමයන් වහන්සේලා එදා මේ ලෝකේ මේ පොළවේ ජීවත් වෙනකොට කොච්චරක් රට සනසගෙන මිනිස්සු සනසගෙන ජීවන රටාව සකස් කරගත්තද අපි මේ හිතා ගන්න බැරි પરමාර්ථයක් පිටිපස්සේ දුවන්න ගිහිල්ලා මොන දුවන මුවන් දැක නොදබව නිලූපලා කිව්වා වගේ අපි මේ අර තිබුණ සතිය හලාගෙන. ඒක නිසා අපි මේ දවස් තිස්සේ මේ කරන වැඩේ කොතනකදී අපි අඳුන්ලා දුන්නොත් සතිය කියන එක අඳුන්ලා දුන්නොත් ජීවිතේට ඒක නිකන් නිවන් දැකලා මිසක් නැත කරන්නේ. ඒ නිසා අපි උපක්‍රම කරන්න ඕනේ අපේ දන්න අඳුරත් ආයත් එක්ක ඒගොල්ලෝ සැප කැමති අය මාක් සැප කැමති කෙනෙක් මේ ඕගොල්ලෝ සැප කැමති වීම මේ ජීවිතේදිමත් දකින්න ඕන නම් මේ ලබන ආත්මේ හෝ මෛත්‍රී බුද්ධ ශාසනය එහෙම නෙවෙයි මේ ජීවිතේමත් දකින්න ඕන නම් මේ සතිය මම කියමින් හිටියේ අපිට මේ ඈත තියෙන પરමාර්ථ වැත්තක තියේදී Taman ඒ ජීවිතේ ජීවත් කරවන මිනිස්සෙක් වාටපත් වෙන්න ඕනේ නම් කොයි වෙලාවක හරි සතිය කියන හොඳ නිර්වචනය හොයාගන්න මොකද්ද මේ සතිය කියන්නේ ඒකලිලා උත්සාහ කරන්න වැඳ වැසිකිළියේයි ගඳ කිළියේයි දෙකේදීම සත්‍යමත් වෙන්න. මේ සත්‍යමත් වීම සඳහා හැම වෙලාවෙම ගඳ කිළියට ආයතුයි කියලා දෙයක් නැහැ වැසිකිළියේ සත්‍යමත් වෙන්න බුදුහාමුදුර අපට කියලා දීලා තියෙනවා. උච්චාර භාෂාව කම්මේ සම්පජානකාරී හොති. ඒ වගේම සත්‍යමත් අය අතරතුර ඉන්නකොට සහ සත්‍යමත් අය නැති තැන ඉන්නකොට සත්‍යමත් වෙන්න උත්සාහ කරනවා. තමගේ මූල කර්මස්ථානේ ඉදිරිපත් වෙච්ච වෙලාවේ වගේ මූල කර්මස්ථානට බාධා ඇති වෙච්ච වෙලාවේ සතුටුමත් වෙන්න උත්සාහ කරා. එදාට තේරෙන්නේ මේ සතිය සියලු කෙලෙස් වලට වැඩිය බලවත්. ඒක පිළිබඳව බුරුම පඬිස්වාමීන් මතක් කරනවා සතිය වඩාන වඩාන යනකොට අපිට වේලාවක හිතන්න අපිට රාගයක් ආවා එක්ක ද්වේෂයක් ආවා එක්ක මෝහයක් ආවා නැත්නම් සද්දයක් ඇහිලා නැත්නම් හිතවිල්ලක් ඇහිලා අපේ හිත අන්‍ය විහිත උනායි කියලා අපේ හිත පශ්චාත්තාප වුණයි කියලා අපේ හිත අසත්‍යමත් වුණයි කියලා. ඉතින්දී යෝගාවචරයට සහතිකයක් දෙන්න පුළුවන් නම් ඒ පශ්චාත්තාප වෙන්න ඉස්සලත් මගේ හිත තිබුණේ සතියෙන් පශ්චාත්තාපයට පස්සෙත් ඉන්නේ සතියට නම් අතරමැද තියෙන කෙලෙස් අවෝසි වෙනවා කියලා කියනවා. ඒක නිසා අපි සත්‍යමත්කම තියෙන්න ඕනේ. අසතියට කලිමුත් සතියේ නම් අසතියෙන් පස්සේ සතියේ නම් අතරමැද ප්‍රදේශ වෙන කෙලෙස් සහෝසි කරන මේක තමයි කෙලෙස් සහෝසි කිරීමේ නොවරදින ක්‍රමය. එසා බුදුජාන් වහන්සේ සඳහන් කර තිනවා පව් කරපු කට්ටියට අපාය යවන්න නෙවෙයි බුදු කෙනෙක් කියන්නේ. පව් කරපු අය දැනගෙන සංවේගයේ පිහිලවන සතිය පිහිටවා. පිහිටන වැඩි අනික් අයට වැඩි සතිය පිහිටවන කටයුතු කරනකොට තමයි තේරෙයි මේ සතිය ඉස්සර පස්සර දෙකේ සතිය තියෙනවා නම් මැද කොටසත් සතිය වග කියනවා. ආන්‍ය වගේ Taman තුල මෙතෙක් ඇති වෙච්ච යම් චිත්ත පීඩා. එහෙම නැත්නම් Tamanට අනුන් නිසා ඇති වෙච්ච චිත්ත පීඩා. ඒ වගේම තමන්ගේ හිතින් මකා ගන්න බැරි තරම් දාහ හරිලා තියෙනවා නම් ඒක ගැන කතා කරන්නවත් එපා. ඒක ගැන සැලසුම් හදන්නත් එපා. ඒව නැති නැති අල්ලපනල පුළුවන් තරම් සතිය වඩන්න. වඩලා වඩලා වඩලා යම් මට්ටමකට සතිය ආවට පස්සේ තමයි තේරෙන පටන් අරගනි. සතිය වැඩිගෙන එනකොට ඊහා සාපේක්ෂව කෙලෙස් අයින්ෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ කමඨාන් සුද්ධ කරනකොට හෝ බණ කියනකොට හෝ භාවනා කරනකොට පුළුවන් පුළුවන් වෙච්ච වෙලාවක අර සතිය හඳුන්වා දීම කරනවා මිසක්කා සතිය කරගන්න බැරි වෙලාවල් වැරදිච්ච වෙලාවල් පෙරදිච්ච වෙලාවල් කතා කරන්න යන්නේ. කතා කරන එක වැරදි වලට පොහොර දෙමිල්ලක් ආහාර දීමක්. ඒකට නිතරම සතිය ගැන කතා කරන පිරිසක් එක්ක ඉන්නවා. පුළුවන් තරම් වැඩි කරන්න. ඒකල පුළුවන් තරම් බලන්න නානා ප්‍රකාර කටයුතු කරනකොට සතිමත් වෙන්න අන්තිමට තමයි තේරෙයි මේ ජීවිතේ එකම චිත්තක්ෂණයක්වත් නැහැ ලෑස්තිලා ගියෝ සතිමත් වෙන්න බැරි. බුදුජානන්සේ සංඝවංශ නමක් එක්ක යනකොට මිනිස්සු කුණගස් හතක් බැඳලා කුණගහ මුදුනේ සමවර කරලා. ඒක තමයි යාගේ බඩ රස්සා. උඩ ඉඳගෙන බුදුහාමරෝ දැකලා වඳිනවා මිනිස්සු උණ ගහ උඩ ඉඳගෙන. එතකොට බුදුරජාණන්සේ කියනවා උඹේ ඉස්සරහ පැත්ත මිදිලා පස්සත් මිදිලා පුළුවන් නම් මැදත් මුදපන් කියනකොට මේ වචනේ ඇහිලා ඒ උණ ගහවට උල තියලා තියෙද්දි රහත් වෙනවා මොනතරම් සම්බර භාවයක් තියෙන්න ඕනද සැලකිල්ලක් තියෙන්න තු උණගස් හතක් උඩ සමබර කරන්න සම්බර කරන්නත් මිනිස්සු හොඳ වෙලාවට බුදුහාමට වඳිනවා බුදුරජාණන්සේ උණගහ යට හතක් යටින් කියනවා උඹ ඉස්සරහ පැත්ත මිදිලානේ ඔබට තේරෙනවනේ පස්ස පැත්තත් මිදිලා දැන් හිටලා තියෙන උණගහවටනේ ඕකත් මුදෝපා. අවශ්‍ය එතෙන්දි rahat වෙනවා. ඒ වගේම මේ වගේ බණ කී කිය ඉන්න සභාවකට තමයි දරු දෙන්නෙක් වදපු අම්මා කෙනෙක් පටාචාරාව රෙදිත් නැතුව පිස්සුවෙන් කඩාගෙන ඇදගෙන වදින්න. මේ පටචාර කතාව මං කියලා දෙන්න ඕනේ නේද? ස්වාමියා නැහැ, දරුවෝ දෙන්න නැහැ, අම්මයි තාත්තයි මැරිලා, සහෝදරයත් මැරිලා, ඒ සෝනේ ගින්දරපත් වෙනවා අර දරුවෝ ගහගෙන යන බොර වතුර නිතරම පේනවා දරුවෝ උසානිගේ පිළි පියා කුස පේනවා ස්වාමියාට ගහපු ණයා පේනවා ඉතින් පිස්සු කෙලකෙන්නේ විකාරනේ ඉන්නේ මුලින්ම ආපුවන් අත දිගල්ලා කියන්නේ නංගි සතිය පිහිටවපන් කියලා සතිය පිහිටවනවා ඒ ඒ සෙනගදී සතිය පිහිටවලා බණ ඉවර වෙනකොට මාර්ගඵලයකට අවබෝධ එනිසා කවුරු හරි කියනවනම් අපිට මේ මේ මේ කරදර කියෙද්දී සතිය පිටවන්න බෑ කියලා අඟුලිමල කතාව අහනකොට පටාචාර කතාව අහනවා. ඒටීදි e කරපු දේවල් ටික තමයි ත්‍රිපිටකය කියන්නේ. ත්‍රිපිටකේ තියෙන හරියක් තියෙන්නේ. ඒ වගේ මේ නෑ කියන්න බෑ බෑ කියන්න බැරි වෙන විදිහට මේ සතිය පිහිටීම හරහා කෙනෙකුට Tamante විමුක්තිය විමුක්තිය ලබා ගන්න පුළුවන් ඒක නිසා බටහිර මේක දැන්න දැකපු එකෙක් කියනවා මේ සතියේ තියෙන බලමහිමේ ටිකක් වක්‍ර මාර්ගයෙන් බලලා අපි ඉපදිනකොටම නිවන් දැකලා තියෙන එක දන්න ටිකමයි තියෙන්නේ. උප්පත්තියම අපි සතියමත් අපි දන්නේ අපි සමාදම් වෙන්නේ වැරදිච්ච ටික විතරනේ. අයියෝ බලන්නකෝ මට වෙච්ච දේ අරක වුණා මේක වුණා කියලා පශ්චාත්තාප වෙනකොට සතිය මුළු මුසුප්පු වෙනවා. නමුත් මේ ඔක්කොම තියෙදි මට සතිය බලන්න පුළුවන් කියලා කිව්වොත් සතිය සැනසෙනවා අවදි වෙනවා ඒ නිසා කවුරු හරි එකට යන්න ඕනේ ඉස්සල්ලා ගිහිල්ලා කියන්න ඕනේ අවදි වෙයලා manussකම කියන්නේම නිවන ඒ ඒ නිවන තියාන මේ ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරගෙන මේ කුණු කම්දල් වලට රණ්ඩු කරන්නේ නැතුව හැම වෙලාවෙම සතිය පවත්වන්න උත්සාහ කරනවා නම් දවසක කියාවි ඒකට බාධාවක් ඇත්තේම නැහැ ඒ වගේ මම දැන් සතියින් ඉන්නේ කියලා මම කියනවනම් කවුද එන්නේ නැහැ කියන්නේ අපි උත්සාහ කරනවා ඉන්නේ නෙවෙයි සතිය කියලා එනකී ඒකට විඳවන්න වෙනවා. ඒ නිසා මම දේශනේ સમાપ્ત කරනවා මෙතනින්. අපි මේ වෙනකොටත් ලබන්න තියෙන දේ ලැබලා තියෙනවා. නමුත් අපි සමාදම් වෙන්න දන්නේ, හරිදී අගේ කරන්න දන්නේ, මුදිතාව නැහැ. ඒ නිසා අපි තමන්ගෙත් වැඩි බලමින්, අනුන්ගෙත් වැඩි බලමින් බණ කරනවා ආගන්තුක උපක්ලේශකය. ඥාන කරන කොහොමඩක්වත් ඇතුළේ තියෙන දඹරක් කරනවා කියලා. බුදුන්සේ දේශනා කරනවා පබස්සර මිදම් බික්කවේ චිත්තං ආගන්තුකේ උපක්ඛලිට්ඨේ උපක්ඛලිට්ඨං තං අසුතෝතෝ පුතු ජනෝන අපජාදා තස්ස අසුතෝතෝ පුතු ජනස්ස සමාධි භාවනා නත්ථීති වදා ඒ නිසා අපි කවදා හෝ ඇතුළත තියෙන මේ දඹරත්තරන manussකම ඉදිරියට ආව සතියත් ඒත් එක්කම එනවා අපි පිරිච්ච ගතිය කරපත් වෙනවා සියලු දිනාටේ පිරිච්ච ගතිය මේ ජීවිතේදීම සාක්ෂාත් කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා